ඉතින් මේ දෙන්න අතර ඇති වෙන යම් යම් සාකච්ඡා එනතන යම් යම් දෙබස් අද අපි ගත කරන මේ යෝග ජීවිතේට කවදා හෝ කොහොම හරි සම්බන්ධයක් ඇති නැත්නම් වටිනාකමක් ඇති කියලා හිතලා මේ සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා ඒක ත්‍රිපිටකයට ඇතුල් කරලා තියෙනවා. නමුත් අපිට බුදුහාමුදුර කියන්නේ බොහොම ඈත කෙනෙක්. ඒ වගේම මායя කියලා කියන්නේ බය නිසා බොහොම ඈත කෙනෙක්. බුදුහාමුදුර ගෞරවය නිසා ඈතයි. ඒ නිසා අපිට හිතා ගන්න අමාරුයි මේ දෙපළ අතර ඇතිවෙච්ච මේ සංවාද විවාද දෙබස් අපි වගේ මේ නරඹන්වන්න නැත්තම් සාමාන්‍ය කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ නිසා බොහෝ විට මේ වගේ සූත්‍ර ධර්මදේශනාවලට මාතෘකා වෙන්නේ නැහැ. මොකද ඒක අර විශේෂ ගෝචර වෙන්නේ නැහෙනි. එහෙම නැත්නම් ඒවා ගූඪ ධර්ම, গুপ্ত ධර්ම වගේ තමයි සාමාන්‍ය පුද්ගලයා සලකන්නේ. නමුත් ඊට වැඩිය වෙනස් විදිහකට බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා බණ භාවනා කරන කෙනා. ඉතින් බණ භාවනා කරන එක්කනට මම බුදු වෙමි කියන අදහසත් එක පැත්තක තියෙනවානේ. එහෙම නැත්නම් මම උත්සාහ කරන්නේ මොන මොන ආකාරයකට බුදු වෙන්නනේ. ඉතින් අන්න ඒ නිසා බලාපොරොත්තු මට්ටමේ හෝ ඈත තිබුණ එක ටිකක් ලඟ වෙනවා. ඒ වාගේම භාවනා ජීවිතයේ ඉස්සරහට යනකොට ඇති වෙන යම් යම් බාධක, කරදර, මාරක වදුරු වලදී ඒ මායාවේ යම් යම් ලේස මාත්‍ර යම් යම් ආකාර දැක ගන්න හම්බ වෙනවා. ඉතින් මේ නිසා සාමාන්‍ය කාම ලෝකයේ ගත කරන අයට වැඩිය වෙනස් ආකල්පයක් අත්‍යවශ්‍ය අන්ත දෙකට යන්නේ නැතුව ටිකක් මධ්‍යම ප්‍රතිපදාවට වැටෙනවා වට ගන්න ඕනේ ඒක වෙන්න ඇති මේවා සූත්‍ර වලට ඇතුල් කරලා තියෙන්නේ ඒකත් අපි හිතේ තියාගන්න ඕනේ අපි මේ සාකච්ඡා කරන්නේ ඒක මේ මරණය මැත්තේ තියෙන එකක් බලාකුළු වලට උඩින් තියෙන එකක් අපිට මේක සම්බන්ධ වෙන්නේ නැහැ කියලා මේ කණෙන් ආලා එහා කණෙන් පිරස් කරන්නේ නැතුව මේ වගේ යම් යම් ලේස යම් යම් වේස අපි මේ වෙනකොට දැකලා තියෙනවා. අන්න ඒවා අපි කොහොමද අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන අපි ධෛර්යවන්ත වෙන්නේ? ඒ වගේම ඉස්සරහට තව තවත් බුද්ධ සංකල්පය ඒ කියන විශාල දුරස්ත කරගන්න නැතුව එදිනදා ජීවිතයට කොහොම සම්බන්ධ කරනවා? ඒ වගේම අපි දකින්නත් බය බලන්නත් බය අත්දකින්නත් බය අපි අසු කරන අයත් බය මායයට අපි කොහොමද ටිකක් සමීප වෙන්නේ ඉතින් මේ දෙක අතර අර මහා අන්ත දෙකක්ව තිබුණු දේ නැදර ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ධර්මදේශනාව හරහා ධර්මදේශනාට සම්බන්ධ වීමෙන්. ඉතින් මේ සිද්ධිය ගත්තොත් හුඟක් වෙලාවට සරුවචනංශේ වේළුවනාරාමේ ලිජ්ජකූට පර්වතයේ කිට්ටුව රජගහනුවර කලන්දක නිවාපේ ඇත්තටම වැඩ වාසය කරන කාලේ තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට හොඳටම විවේක වෙච්ච තනිපංගලමේ සරුවචන් වහන්සේ වැඩ ඉන වෙලාවක පොඩ පොඩ පොද වැස්සකුත් යනවා එතකොට අර ලෝකයෙන් කොටු වෙලා Taman දැන් මෙතන ඉන්නවා කියන පරිසරයේ කාර්යමත් ලැබෙනවනේ. පොඩක් වයස වයින්කොට එළියට යන්න හිතෙනවා අඩුයි. ඇතුළට නැමෙනවා. මෙන්න මේ වෙලාවක සරුවචන් වහන්සේ තනි කරලා බයක් ඇතිකරන්න. එහෙම නැත්නම් පාළුව තනිකන් දෝෂයක් ඇති කරන අදහසෙන් මාර්යා විශාල ගලක් පළවලා කියන්නේ විශාල පාෂාණයක් සාරිවත්යන්වහන්සේගේ සමීපයේ මහන්තං මහන්තං පාසානම් පදාලේසි. ඒකට ඒ වගේ ගලක් පුපුරනකොට එන සද්දේ හරිම গুপ্তයි. අපි සාමාන්‍යයෙන් මෙටි කඩනකොට තාත්තල් අතර මිටියෙන් ගලකට ගහලා කඩන සද්ද වගේ නෙවෙයි. මේ පදාගෙන යනකොට අර තියෙන දැන්ටමත් තියෙන අර විවේක වෙලා තියෙන නැත්නම් තනි වෙලා තියෙන හිතට මේ වැස්සක් වයින් වෙලාවේ මේ විශාල සද්දයක් භ්‍රාන්ත සද්ද කියලා මේවට කියන්නේ. සමහර වෙලාවට මේක බ්‍රහාරඤ්ඤං කියලා සංවිතනිකායේ සූත්‍රයක සඳහන් වෙලා තියෙනවා. එතකොට කාට හරි ඇඟ කිලිපොළනවා. මේ මහ පොළොව දිදරන්න හදනවා වාගේ. අහස පැලෙන්න හදනවා වාගේ. අකුණක් ගහන්නවා වාගේ. මේන්න මේ වගේ සද්දයක් ඇති කරගන්නවා. එතකොට සර්වචන් ආංශයට කල්පනා වෙනවා මේක ඒකාන්තයෙන්ම මේ මාර මස්සිනාගේ වැඩක් කියලා. ඉතින් මේ කියන මාරයා අපේ බණ පොතේ කීප ආකාරකින් සඳහන් වෙනවා. ක්ලේශ මාර කියලා හිතට ඇති වෙන මාර පාක්ෂික හිතිවිලි වලටත් සමහරලාට මාරයයි කියලා කියනවා. ඊගාට මච්චු මාර අපේ ජීවිතාවසානයේ ඇති වෙන මරණය. ඊට පස්සේ දේවපුත්ත මාර කියලා ඒ අබිනිස් අබිනිම්මිත දිව්‍ය ලෝකයේ ඉන්නා සියලු වස්තුන්ට හිමි කම් කියන කුයර කියලා ඉතින් සමහරලාට මෙයාට නමකුත් සඳහන් කරලා තියෙනවා යා දේව පුත්‍රයෙක් තමයි හැබැයි ඕනම කෙනෙකුගේ වස්තුවක් වශයෙන් පවත්වන්න පුළුවන් වසවත්ති කියන නමත් සඳහන් කරනවා වසවත්ති මාරයි කියලා කියන්නේ ඉතින් මේ වගේ මායයට විවිධාකාර චරිත නැත්නම් ක්‍රියාකාරකම් නම් බඩ බැඳලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ ආවේ අපි සාමාන්‍යයෙන් කියන්නේ මච්චු මාර් කියලා තමයි. ඒ කියන්නේ මරණය සිහිපත් කරගෙන. නමුත් සමාහට හිතේ ඇති වෙච්ච ක්ලේශ මාරෙක් වෙන්නත් පුළුවන්. නැත්නම් අபிසංකාර මාර කියලා මාරයාගේ විවිධ මායා තියෙනවා. විවිධ ආකාරයෙන් මතුවෙන වෙලාවල් තියෙනවා. එහෙම නැත්නම් නානා රුදු වේසමවා මග අවරන් ඉඳ තියෙනවා. ඒකත් එක මාරා වේශයක් තමයි. ඉතින් මේ වගේ ආවට පස්සේ බුදුජානන වහන්සේ අර මාරයට පොඩි හඳුන්වා දැනුම් දීමක් කරනවා. බොයි නැටුවට මම නටන්නේ නැහැ කියලා. ඉතින් කියනවා සබ්බේ සංකේවලං සත්‍යං ගිජ්ජකූටම් චලෙයාසි. ඉතින් මේ මුළු ගිජ්ජකූට පර්වතයම සලලා දැම්මත් නේව සම්මා විමුක්තාන මනාකොට විමුක්ත හිතක් ඇති කෙනෙකුට බුද්ධානං ඒකනට බුදුජානකසේ බුදුන් කියලා කියනවා. ඉතින් එimhe ශ්‍රාවක බෝධියත් පච්චේක බෝධියත් සම්මා සම්බෝධියත් කියලා මේ බෝධිය අපි තුන් ආකාරයට හඳුනා ගන්නවා. එහෙම කෙනාට අත්ති ඉංජින ඉංජිතන්ති කොහොමඩක්වත් සැලීමක් වෙන්නේ නැහැ. මහ පොළොව දෙදරලා ගියත් අහස පැල්ලා ගියත් මාර්යා මේ ළඟටම ආවත් සැලීමක් වෙන්නේ නැහැ කිය. ඉතින් එතකොටම මාර්යා දැනගන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ මේ කේසර සිංහ නාදේ නිසා මාව දැනගෙන තමයි මේ කතා කරන්නේ. එතකොට මාර්යා තතේව අන්තරදායේති එතනම අතුරුදහන් වෙනවා කියලා තමයි සිංහලෙන් කියන්නේ. ඉතින් මේ සංසිද්ධිය මාර්ග සංයුත්තේ තියෙන හැම සූත්‍රයකම සන්දර්භයේ වශයෙන් දක් ගන්න පුළුවන්. මාර්ය විවිධාකාර දෙවිසෙල්ලම් පානවා, නානා රුද්‍ර වේශම වාගෙන එනවා. නමුත් එයා මාර්යයි කියලා බුදුජාණන් වහන්සේ විසින් හඳුනා ගන්නකොටම මාර්යාට හැකියාවක් නැති වෙනවා තවදුරටත් ඒ මායාකරනද එයා එතනම නැතිලා යනවා. ඉතින් ඒක භාවනා කරනකොට මතක් කරන්නේ තමන්ට මොන කෙලෙෂේ ආවත් තමන්ට මොන කුසලයේ ආවත් ඒ ක්ලේශේ නම කියලා කතා කරන්න පුළුවන් නම් මෙන්න මේම කුසල් හිතක් මට ආවේ කියලා නම කියලා කතා කරන්න පුළුවන් නම් ඒ හිතේ හේම අන්තරස්ථාන වෙලා යනවා. ඉතින් හුඟ දෙනෙක් මේක මම හිතන්නේ අදිභාවිතාවට ගන්නවා ක්ලේශයක් ආපුවම නම් මෙනෙහි කරනවා. එතකොට ඒක දුරු වීම කමඨාන් වාතාවේ තියෙන කුසලයක් ආවොත් බදා ගන්න. ඒක මෙනෙහි කරන්නෙත් නැහැ. ඒ කුසලයේ දිගේ යනවා. අන්තිමට ඒක මාරයක් වෙනවා. ඉතින් ඒ නිසා ක්ලේශයක් ආවත් කුසලයක් ආවත් නම කියලා කතා කිරීම හරහා ඒ එන දේ තමන්ට වශයට ගන්න පුළුවන් බව ඥානපෝනික ස්වාමීන් වහන්සේ බල සතිය බලමහිමේ පොතේ විස්තර කරලා තියෙනවා. ඔය යකදුරන් එක දාන්නවා. ඒ මතුරනකොට දැන් මේ ආවේශ උනේ මොන යකාද කියලා දැනගත්තොත් ඒ යකාගෙන් වැඩ ගන්න පුළුවන්. බය වුණොත් මොක ආවත් දන්නේ නැහැ කියලා යකා ඉදින් රීටි මාංශේ කනවා. මේ රත් කිහිල්ලට අත තියෙනවා, ලේ ටික උරාබනවා. ඉතින් ඒ නිසා නම කියා කතා කරන්න පුළුවන් නම් ඒ කෙලෙස් වලට තවදුරටත් ඔය සෙල්ලම් කරන්න බෑ. ඒ නිසා ඕනම කෙනෙක්ගේ නම කියලා කතා කරනවා කියන්නේ පහත් කර සැලකීමක් කියලා කියනවා. ඒකයි හාමුදුර කෙනෙකුට අපි නම කියලා කතා කරන්නේ නැත්තේ. අවසරයි ස්වාමීන් වහන්සේ කියලා තමයි නම කියන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ ගාක් පරිශන කරලා තියෙනවා පුනරුත්පත්ති පිළිබඳව. ඉතින් ඒ වයිදී ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ නේද? ඒගොල්ලෝ ගිය ආත්මේ කිව්වොත් ඒ දරුවා තාත්තගේ නම දාන්නවා. ඉන්දියාවේ හරි ලංකාවේ හරි පුනරුත්පත්ති කියන්නේ ගියාම ඒ ළමයා තාත්තගේ නම දන්නේ නැහැ. කවදාකවත් මම කියලා කතා කරලා නැහැ තාත්තට. හරියට ජෝන් ජෝන් කියලා කතා කරනවනේ තාත්තට. ලංකාවේ එහෙම කරන්නේ නැහනේ. අප්පච්චි කියනවා, තාත්තා කියනවා. එහෙම නැත්නම් අල්ලපු ගෙදර ලොක්ෙක් ඉන්නවනම් නිමල්ලායි තාත්තයි කියලා කියන්නේ අපි. කිලිමේ මේ මිනිස්සගේ නම කියන්නේ නැහැ. ඒක ලංකාවේ සාමාන්‍ය වැඩිහිටියෙක්ගේ නම කියලා කතා කරනවා කියන එක මචන් ලෙවල් එකට වැටෙනවා. කරන්නේ නැහැ. ඉතින් එහෙම කරනවා නම් එයා බටහිර චින්තනයක් ඇති කෙනෙක් නැත්නම් නැහැදිච්ච කෙනෙක්. ඒ නිසා අපි බාල කෙනෙකුට අර වැඩි මහල්ලෙකුට නම කියලා කතා කරන්නේ. ඉතින් ඒක කතාවට ආරම්භ කරනකොටම මෙයා මාරාවේශ වෙලා දින්නේ නැත්නම් ප්‍රകൃතියද කියලා දැනගන්න පුළුවන් කතා කරන ස්වභාවයෙන්. ඉතින් මෙතනදිත් මාරාගේ නම කියලා කතා කරන්නේ නමුත් මේ ගාථාවෙන් කියනවා බොය ගිජ්ජකූට පර්වතේම බිඳලා හෙව්වත් සම්මා විමුක්තාණං බුද්ධාණං හිත මනාකොට නිදාස් කරගන්නාලද බුදුරජාන් වහන්සේට ඉන්ජිනයක් එන්නේ මේ ඉන්ජින જાති තුනක් අපේ පොතේ සඳහන් වෙනවා ඒ වගේම ඉන්ජිනර් කියන වචනෙට පర్యాయ නම් තුනක් සඳහන් වෙනවා අපිට කාය ඉන්ජින කියලා જાතියක් තියෙනවා කාය හොල්ලන්නේ නැතුව ඉඳ බැරි ගතියක් තියෙනවා කාය නිතරම අපි නලියනවා ඒකට ඉන්ජින කම්පන චංචල කියලා නම් තුන සඳහන් කරනවා ඊගාට වචනය අපිට වචනේ බිඳින්න නැතුව ඉන්න බෑ. එතකොට නිකන් පාළුවි වගේ. ළඟ ඉන්න එක කතා කරු නැත්නම් අපි දැන යා තරහ වෙලයි කියලා. නමුත් සම්මා විමුක්තානම් බුද්ධහනම් වචනයක් කතා කරන්නේ කතා කරනවා නම් ධර්මයක් තමයි කතා කරන්නේ. ඒක වචී ඉන්ජන කියලා කියනවා. ඊගාට හිතේ මනසෙත් ඉන්ජන වගේක් තියෙනවා. ඒක තමයි ඇතුළත කතාව කියලා කියන්නේ. අපේ හිත හිතට මොනවාක්වත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දෙන්නේ නැතිකොට හිත කතා කරන්න පටන් ගන්නවා. හිත සැලෙනවා. ඉතින් ඒ තුන ආනෙන්ජ තත්වයටපත් වීම තමයි නිවන් දක්නවා කියන්නේ. කයේ සැලවීමක් නැහැ නැත්නම් හොලවනවා නම් දාන්න. මගේ දුර්වලකමක් කියලා. වචනේ කතා කරන්නේ කතා කරනවා නම් කතා කරන දේ දාන්නවා. හිතේ සැලවීමක් නැහැ. හිත යොදලා තියෙන අසවල් අරමුණට නම් ඒකට යදුවට ඒක ඉන්ජින් එකට ගණන් ගන්නෑ. ඒක දාන්න. නැත්නම් මගේ හිත ඒ යොදන අරමුණේ නැහැ කියලා දාන්න. මේ විදිහට අපිට දැනගන්න පුළුවන් ප්‍රාණීකට මේ කය වචන හිත කියන මේ තුන නලියන්නේ නැතුව ඉන්න බෑනේ අලියන එකෙන් තමයි අපි දැනුවට පණ තියනවා කියලා. ඒකෙත් ඔය වචී කියන එක තියෙන්නේ මානවයට විතරයි. අනික් සත්තු නිකන් කෑ ගහනවා උන්ට නම් ඉතින් භාෂාවේ තේරුමක් ඇති. නමුත් අපේ වගේ ව්‍යාකරණයක් සහිතව සංකේතකේත යොදාගෙන කතා කරන භාෂාවක් ඒ සත්තු ගාව නැහැ. ඉතින් මේ තුනේ මේ ඉන්ජන කියලා කියන්නේ චපලකම කියලා කියන එක තමයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කර තියෙනවා අකුප්පාමේ චේතෝ විමුක්ති. මගේ හිත ආය කුප්පන්න බෑ. ඔය කුප්පන ගතිය තමයි ඉන්ජන කියලා කියන්නේ. චංචල කියලා කියන්නේ. අපි හිතන හොඳට නටන්න පුළුවන් නම් හොඳයි කියලා. හොඳට හයියෙන් කතා කරන්න පුළුවන් නම් වාචාලහන හොඳයි කියලා. නැත්නම් හොඳට හිතන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒක තමයි තෑගි දෙන්නේ. ඔක්කොම මාර පාක්ෂිකයි. බුදුරජාන් වහන්සේගේ තියෙන්නේ ඔබ කැලයකට ඵලයන් ගහක් මුලට ඵලයන් ශූන්‍යාගාරට ඵලයන් කය හොඳට දැම්පත් කරලා වාඩියා. ඒකල බලපං ඒ හොල්ලන්නේ නැතුව කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද කියලා. ඉතින් අපි ඔක්කොමලා ඒක අත්දකලා තියෙනවනේ. ඒක විනාඩි දෙක යනකොට මේකේ මට මෙහෙම තියෙනවා නම් හොඳයි, ඒට කෙරුවා නම් හොඳයි, මේට කෙරුවා නම් හොඳයි කියලා ඒ කායේ ඉන්ජිනේනවා. ඒකෙට ඉතර දෝෂයක් නෙවෙයි. සමහත් ඒක දැක ගන්න ඕන. ඒකට අපි මේ ස්ථාවර පරියන්කයකට කය තියලා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒ වගේම වචනේදී කාටවත් කතා කරන්නෙත් නැහැ. කාටවත් පත් උත්තර වඳින්න යන්නෙත් නැහැ. ඒක සාමාන්‍ය වැඩමුළුවල ජී ඇති සාධකයක්. ඉතින් ඒක gedaraක දොරක වුණොත් එහෙම ආරවුලක් තමයි. එහෙම නැත්නම් දික්කසාදයක් තමයි. නමුත් මේක එහෙම නෑ. ඊට පස්සේ හිත කාය ඉන්ජන වචී ඉන්ජන නතර වෙනකොට හිත දොඩමළු වෙන්න පටන් ගන්නවා. අර පාළු ගතියට, තනි ගතියට, කොටු වුණා වගේ ගතියට, රහෙන් අයින් කෙරුවා වගේ ගතියට, එහෙම නැත්නම් තනිකන් දෝෂෙට හිත දොඩමළු වෙන්න පටන් ගන්නවා. ඒ දොඩමළු වීම <clears throat> මානසික සෞඛ්‍ය පිළිබඳ හොඳ නිර්ණායකයක්. පිස්සඬ, පිහටඬ කතා නොකර ඉන්නත් බෑ. එයා අනිත් අයත් අවශ්‍යනවා. කතා නොකර ඉන්න තැනක දැම්මොත් එක්ක සීදීනස ගන්නවා. එහෙම නැත්නම් යාගේ ජීවිතේ පාවෙනවා. ඒ නිසා බණ භාවනා කරන එක්කනට ඒක අනිත් පැත්ත. බණ භාවනා කරන එක්කනට හරිය ආසයි කවුරුත් කහින් නැත්තම්. වහින් නැත්තම්. මොකද එතකොට හිත නලියන්නේ නැහෙනි. ශබ්ද නැහෙනි. ඒ වගේම හිත තැම්පත් වෙනවනේ. ඉතින් මේ දෙක අතර වෙනස අපි අපේ ජීවිතය අත්දකලා තියෙනවා. අපිට තිබුණ කාලයක් ජීවිතේ ওই නටලා, ගයලා, වයලා, හිත নানা ආකාර දේවල් පිසු විකාරේ හිත හිත අපි මිනිස්සු කියලා හිත හිටපු කාලයක් තිබුණා. ඊට පස්සේ මේ වගේ ආරණ්‍යකට ආවට පස්සේ නැත්නම් වැඩමුළුවට ආවට පස්සේ මේ මූලික උපදේශවල දෙනවා මේ ඉරියව්වේදී පුළුවන් තරම් ඉරියව්ව හොල්ලන්න නැතුව ඉන්න බලන්නකෝ. ඒක නිකම් බරපතල වැඩ ඇති හිර දඬුවමක් වාගේ. දඬු ගඳේ ගැවුවා වාගේ. ඊට පස්සේ කාටවත් කතා කරන්න එපා. කතා කරනවා අහවල් කෙනාට කතා කරන්න. අසවල් ධර්ම සාකච්ඡා වෙලදී කතා කරන්න. ඉතින් ඒක අපිට පේන්නේ ඇයි අද අපිට විතරයි කතා කරන්න පුළුවන් මේ අනික් සත්තුන්ට කතා කරන්න බෑනේ. ඇයි මේ කඩට මොකෝ අඩන් දාන්න හදන්නේ කියලා. ඒකත් දඬුවමක් වගේ තමයි පේන්නේ. නමුත් හිත තැම්පත් වෙන්න නම් කය වචන කියන මේ දෙකේ තැම්පත්කමට සාපේක්ෂව තමයි හිතේ තැම්පත් වීම සිද්ධ වෙන්නේ. ඒකෙදී මේ දෙක අපි ප්‍රයත්නයෙන්, ආයාසයෙන්, තපසෙන්, මහානකමෙන්, භ්‍රමචාරියෙන්, අරණ්‍ය ජීවිතේ එක තැනකට වෙලා ඉන්න බාන. කතා නොකර ඉන්න බානවා. සමහරුගේ හිත ඒකට අවිශ්වෙනවා. තනිකන් දෝෂයට, පාළුවටයි මෙතෙක් කල් හිටියේ මේක කතා කර කරනේ. ඉතින් සමහරෙකුට නෑ අනේ කාලයකට පස්සේ තමයි අපිට මේ වගේ විවේකයක් ලැබුණේ කියලා. දැන් පෙරපින් කළ කෙනෙක් නම් කායින්ජන වචින්ජන නතර වෙනකොට හිතෙනවා මම පෙරපින් කරලා තියෙනවා කියලා. ඒකයි මට මේක ආගේ කරන්න පුළුවන්. ඒකයි මට ලැබුණේ. මම මේක තවදුරටත් අනුන්ගේ හිත අවසන්ට යොදන්නේ මමත් මේක බුද්ධි විඳිනවායි කියලා. ඉතින් ඒක ඇත්තටම ආධුනික යෝගාවචරය තියෙන විශාල අභියෝගයක්. ඉතින් මේ ඉන්ජන ධර්ම සමහරට මෙවට සංස්කාර කියන වචනත් පාවිච්චි කරනවා. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා. ඉතින් මේ සංස්කාර වශයෙන් පෘථග්ජන හිත එවනත අපි කියන අන්ධ පෘථග්ජනයේ හිත බුද්ධ tattරපත් කිරීමට ආනාපාන සති සූත්‍රයේ පියවරවල් 32ක් සඳහන් කරලා තියෙනවා. මේ පියවර 32 දී හුස්මත් එක්ක කොහොමද මේ තැම්පත් වීම සිද්ධ වෙන්නේ එහෙනම් කයේ ක්‍රියාකාරකම් වල තැම්පත් වීම සිද්ධ වෙන්නේ කියන එක පෙන්නකොට ඒක ඉස්සල්ලාම දීගං වාස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති කියලා සතිපට්ඨාන සූත්‍රයේ මට දීර්ඝ උස්ම වැටෙනවා පේනවා. ඒ කියන්නේ කායේ ඉන්ජන සැරපරසයි. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති අර කයේ ක්‍රියාකාරකම් නිකන් නිින්දකට වැටෙන වෙලාව වගේ අයිස් පෙට්ටියකට දාපු බටර් ටිකක් වගේ එහෙම මිදෙන්න පටන් ගන්නවා ඔක්කොට මෙහෙම වෙනවටම නෙවෙයි මේක තමයි සම්‍යක් ක්‍රමය මේක තමයි සෞඛ්‍ය සම්පන්න වැඩි වීම ඊට පස්සේ පස්සම් බයං කාය සංඛාරං හිතේ සංස්කය කියන්නේ හුස්ම හුස්ම කය එහෙම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස කය මුළුල්ලම දැක් ගන්න පුළුවන් අර ටිකක් තැම්පත් වෙනකොට ඊට පස්සේ ආ උත්සාහ කරනවා නැත්නම් ඉඩ දෙනවා මේ හුස්ම තැම්පත් වීම සඳහා මේ වෙනකොට දීර්ඝ හුස්ම කෙටි හුස්ම වෙලා ඒකෙන් අදහස් කරන්නේ පස්සම්බයං කාය සංකාරං කියලා ඒ කාය සංස්කාර අතිසුකුම තත්ත්වයට පත් කරන්න හදනවා. ඒකෝට ඇඟ නිකන් සීතල වෙන්න වගේ, සමහර කොටස් නොදැනෙන්න වගේ, පා වෙන්න වගේ බර නොදැනෙන ගති වලට යනවා. ඉතින් මේක සමහරකට හරි බයයි. කමඨාන් වාචා ලියනවා මොකද්ද සාංශ දැන් මම කරන්න ඕනේ කියලා. මේක ඇත්තටම අර භාවනාවේ ක්‍රමික දියුණුවක් වෙනකොට පළවෙනි චතුස්කයේදී සතිපට්ඨාන සූත්‍රයේදී කාය සංස්කාර සංසිඳීම බුදුරජාණන් වහන්සේ සම්‍යක් ක්‍රමයට වෙන හැටි විස්තර කරනවා. උනේ නැති වෙන්න ඉඩ තියෙනවා. නැත්තම් අර හුස්ම තැම්පත් වෙලා ඇවිස්සෙන්නත් ඉඩ තියෙනවා. එතකොට ශබ්බ කාය පරිසංවේදී වශයෙන් සම්පූර්ණ හුස්ම රැල්ලේ මුලැමැදාක බලාගන්න පහසුවක් තියෙනවා හුස්ම රැල්ල සංසිඳනකොට. අවිශ්වෙනකොට උඟක් කරට හිත පිට යනවා. নানা ආකාර දේවල් වෙනවා. ඉතින් ඒකට හිත යෙදුවොත් මේ හුස්ම තැම්පත් වෙගෙන එනකොට මේ හුස්ම කොහිඳලා දාවේ කොහොමද නාස්පුඩු පුරවාගෙන ඇතුල් වෙන්නේ කොහොමද නාස්පුඩු පුරවාගෙන ගසාගෙන පිට වෙන්නේ ඊට පස්සේ කි පිට වෙලා ඉවර වෙන්නේ කොහොමද? ඇතුල් වෙලා ඉවර වෙන්නේ කොහොමද කියලා මේ පස්සා මේ සබ්බ කාය වශයෙන් බලනකොට තමයි කාය සංස්කාර නැත්තම් හුස්ම සංසිඳෙන්න පටන් ගන්න. එතෙන්දී පොඩි හැසිරවීමක් මානසිකාරයක් පෙර සූදානමක් සූදානම් ශරීරයක් තියෙනවා. ඒක සාමාන්‍ය ඉතින් වැඩමුළුවකට ආවට පස්සේ පළවෙනි දෙවෙනි දවස්වල ඉතින් හුස්මත් එක්ක පොර බදින එක තමයි කරන්නේ. පහු වෙනකොට තමයි දැනගන්නේ ඒක කොහොමද මේ තැම්පත් කරන්න කියලා. මේක දඟ කරන බබෙක් බුද්ධි කරවන්න හදනවා වගේ. ඒ දරුවා බුද්ධි කරවන්න රට දාන්නවා මේ බුද්ධිය ගන්න හදන්නේ අම්මා පොල් ගන්න යන්න ඕන නිසා තමයි. අම්මා හාල් කරන්න යන්න ඕන නිසා තමයි කියලා ඌ කැමති නෑ. ඌට ඕනේ අම්මගේ පූර්ණ අවධානය. ඉතින් අම්මා කරන්නේ නැලවිලි කවි කියලා එලිපත්තර ගෙනල්ලා කතා කර කර කොහොම හරි නලවනවා. ඉතින් නලවාගෙන යනකොට නැලවෙනවද බබා නිදා ගන්නවද කියන එක අම්මා දැනගන්නේ කොහොමද අම්මා නැලවිලි කවි එන්නේ එන්න අඩු කරනවා බබාට එහෙම නිින්ද යනවා මෝඩ අම්මලා නැලවිලි කවිය අඩු කරන්නේ බබා නිදා ගන්නකොට නිකම් ගානික විතරයි කරන්නේ එතකොට පොඩි එකාට තේරෙනවා ඒ වුණාට පොඩි එකාගේ හිත ඇතුළට නැමිලා ඉවරයි. දැන් අම්මා ගෑ ගහන්න පටන් අරගත්තොත් අර වර්ණ පුරුදුතාවයටම අර නිින්ද යන බබාගේ නිින්ද ගන්නවා. ඒ වගේ තමයි භාවනාවේදී ඒ හසුරවනකොට ඒක තැම්පත් වේගෙන එනකොට ඒකට අනුග්‍රහ පිනිස කාය සංස්කාර සමතේකට නැත්තම් සබ්බකාය පරිසංවේදී විදිහට කරනවා කියලා කියන්නේ ඇත්තටම කියනවනම් ගියාත්මෙන් ගිනා පුරුද්දක්. එහෙම නැත්තම් අපි කරන්නේ අර ඇවිදින ගින්නට පිදුරු දාන එක තමයි. අවුස්සන එක තමයි. ඉතින් ඒක ඇත්තටම ලක් බයි chance තමයි. අහම්බයක් තමයි. පොඩි ඉඩක් තියෙනවා දන්නේ නැහැ. මට විශේෂයෙන් කියන්න ඕනේ ඒක නෙවෙයි. දැන් මේ විදිහට කාය සංස්කාර සමතේ කරාට පස්සේ පීති සුඛ පීති පරිසංවේදී සුඛ පරිසංවේදී කියලා සතිපට්ඨානපන සති සූත්‍රයේ ඉස්සරහට යනවා. ඒකල්ල පස්සම් කාය සංඛාර දැනගනිමින් චිත්ත සංඛාර දැනගනිමින් එයා භාවනාව ගෙනියනවා. චිත්ත සංඛාර කියලා එතන සඳහන් කරන්නේ නැත්නම් හිතේ ඉන්ජන කියලා සඳහන් කරන්නේ වේදනා සංඥා කියන චෛතසික දෙක. අනිකව නතර වෙලා ඒ දෙක අන්තිමට වෙනකන් දඟලනවා. ඊට පස්සේ චිත්ත සංකාර පරිසංවේදී වශයෙන් දැනගන්නවා දැන් මගේ කයේ ප්‍රශ්නයක් නැහැ හුස්මත් නැහැ හුස්මත් ගොඩක් කරලා සංසිඳිලා දැන් හිතේ ඇතුලේ සංඥා වගේක් වැඩ කරනවා වේදනා වශයක් වැඩ කරනවා සංඥා කියන්නේ මම දැන් ඒක සංසිඳිලයි කියලා හිතනවා හොඳයි කියලා හිතනවා නරකයි කියලා හිතනවා ඊයේ මෙහෙම නැහැයි කියලා හිතනවා හෙටත් මෙහෙම වෙයිදෝ කියලා හිතන එක එක එක එක ඉතින් අර මරණ පරණ සංඥාවල් ඇවිල්ලා පොඩි ඕල්මනක් තියෙනවා ඊට පස්සේ වේදනාවක් එනවා මේ දැනීමක් ඇති වෙනවා හුස්ම නැතිකොට මොකද දැනෙන්නේ කියලා. ඒක අමර දැනීමක්. හුස්ම තියෙනකොට දැනෙන එක නයි සාමාන්‍ය තිරසනුට පවා තේරෙනවානේ. දැන් මේ හුස්ම නැති වෙන හැටි දාන. හුස්ම නැති වෙලාවේදී ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් මාරු වෙනකොට මොකද්ද වේදනාවක් තියෙනවා දැනීමක් තියෙන එක මමද දන්නෙත් නෑ මගේද දන්නෙත් නෑ සීමාවකුත් නෑ දැන් මැරෙලා නෑයි කියලා තේරෙනවා මට නිින්ද ගිහිල්ලත් නෑ කියලා තේරෙනවා මට ක්ලාන්ත වෙලා නැති බවත් තේරෙනවා. අන්න ඒ දැනීම හරිම গুপ্তයි. ඒක මේ මානව මනසේ හැංගිච්ච දෙයක්. මේ කාම ලෝකය කියන්නේ බලනකොට පේනවා, පේනකොට බලනවා. දැන් මෙතන තියෙන්නේ බලනවා පේන්නේ නැහැ. එහෙම නැත්නම් පේන්නේ නැති දෙයක් දිහා බලනවා. එතකොට භාවනා ගැඹුරු වෙනවා. එතකොට ඒක රූප ලෝකෙට ගිහිල්ලා තියෙන්නේ. අපි හොඳට බලා ඉන්න හුස්ම දිහා හුස්ම නැහැ. සෞසෝ නැති වුණාට දන්නවා මැරලා නැහැ කියලා. නිින්ද කියලා නැහැ කියලා. කාන්ත වෙලා නැහැ. ඒතකොටත් දැනෙන වේදනාවක්. ඒක මේ අපි දන්න මළු වලට දාන්න බෑ. ඒක නිකන් මනුස්ස ලෝකෙට කැප නැති එකක් වගේ. මානවය බලන්නෙම සැප හොයන්නනේ. පෙරේත જાතියක්නේ මානවය කියන්නේ. දුකමයි ලැබෙන්නේ. නමුත් මේ කියන වේදනාව නැත්නම් මේ මතු කරලා දෙන්න හදන වේදනාව ඔය කියන සැපට වැටෙන්නෙත් නැහැ දුකට වැටෙන්නෙත් නැහැ. ඉතින් ඒක දැනෙනකොට සමහරකට පිස්සු හැදෙනවා. මගේ ඔළුව නරක් වෙලයි කියලා. මට නැත්තම් අල්සයිමර් එන්න හදනවායි කියලා. නැත්තම් මට ඩිමෙන්ෂියා එන්න හදනවායි කියලා. ඉතින් නැගිටලා පොඩ්ඩක් අත කාලා බලනවා. අර අංශ භාගය හැදෙනවට බයේ ඒ අංශේ වේදනා තියනවාද කියලා බලන්න වගේ ගොඩ දෙනෙක් ජීවිත ආශාව නිසා, කාය ආශාව නිසා මේවා මේ නැති වේගන යන මේ ඉන්ජන ආය ඇති කරනවා. ඒක හරියට අර බුදියාගෙන ඉන්න බබාට හයියෙන් නැලවිලි කවි කියනවා වගේ. ඉතින් බබා නැගිටිනවා. ඒ අම්මා දන්නේ නැත්තම් අවුලෝන නැත්තම් බබා හතක් වහන්න දන්නේ නැහැ. පුන්නනවයි කියලා අපි පැත්තේ ගෑනේ බබා පුන්නන්න දන්නේ නැහැ. ඉදි කරවන්න දන්නේ නැහැ. ඒ මොකද හේතුව මේ අලුතෙන් ආපු මේ අපි අදුක්කම සුඛ කියලා කියමුකෝ. නොදුක් නොසුව වේදනාව. ආන්නේ වේදනාව වෙනකොට ඒක පස්සම්බනේ කළ යුතුයි කියලා හතරවෙනි චතුස්කයේ තියෙන හතරවෙනි අංකේ පස්සම්බයන් චිත්ත සංකාරම් කරන්න උඟ දෙන්නේ දන්නේ. ඒගොල්ල කරන්නේ අවශ්‍ය ගන්න එකයි. ඒ කියන්නේ භාවනා කරලා තැම්පත් කරන වෙනුවට එක්ක මෙනෙහි කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මෛත්‍රී භාවනා කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් බුද්ධ අනුසුති කරන්න පටන් ගන්නවා. අර තැම්පත් වීම නොදන්නා කම නිසා ඉතින් ඒක හරි අමාරුයි කමඨහන් සුද්ධ කරනකොට කියන්නේ ඔය බුදියා ගන්න කොටියට බුදියන්න දීපං අවුස්සන්න එපා. ඔතන ඇවිස්සෙන්නේ කාය විඤ්ජන නෙවෙයි. වචී ඉන්ජන නෙවෙයි වචී සංඛාර නෙවෙයි චිත්ත සංඛාරයි වේදනා සංඥා දෙක ඔය දෙකම গুপ্ত ධර්ම. ඒක දිහා ඒක සංසිඳවනවායි කියන්නේ අර ඉස්සලා කිව්වට වැඩිය කියන්න වෙනවා පෙර ආත්මේ කරපු පින්කම් සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝමනසිකාරය ඒ වගේම පිම්බිමක ඉන්න ගතිය. කියන කෙනාට ඕන නම් මේක සංසිද්ධ වීම සඳහා මෙතන බුදුරජාන්සේ ඉගියක් දෙනවා. ඒකොට ඊට පස්සේ භාවනා යන්නේ අනිච්ච දුක්ඛ අනත්තම් වලට. මෙතෙන් යනකොට අටුවාචාරින් වහන්සේ අහනවා මෙතන මේ කාය සංස්කාර සංසිද්ධියක් ගැන බුදුරජාන්සේ විස්තරයිදෝ කතා කරනවා. චිත්ත සංකාර සංසිද්ධියක් දිනයි වචී සංකාර ගැන කතා කරන්නේ නැති කියලා. ඒක හොඳට තීක්ෂණව බලන කෙනෙකුට අටුවචාන් වහන්සේට වගේම මතුවෙනවා. නමුත් අටුවචාන් වහන්සේ අපි වෙනේ මතු කරලා තියෙනවා. වචී සංකාර කියන්නේ වචී ඉන්ජන කියලා කියන්නේ විතක්ක ਵਿਚාර දෙක. විතක්ක ਵਿਚාර දෙක තමයි අද අධ්‍යාපනයෙන් අවසන්. ඉතින් අධ්‍යාපනය ලැබෙන කෙනෙකුට හරි අමාරුයි මේ Tamange හැකියාවල් නොපෙන්නයින්ද. එහෙම නැත්නම් මේ විතර්ක කරනවා කියන එක ලියනවා විචාර බුද්ධිය ඇති කරනවා කියන්නේ ඒගොල්ලෝ හිතන්නේ මේ ආධ්‍යාත්මයේ නැත්නම් අධ්‍යාපනයේ සුවිශේෂී අංකයක්. නැත්නම් පිස්සු ඩබල්. මේ පිස්සු ඩබල් තියෙන කෙනාට භාවනා කරන්න බෑ. මොකද හිත හිතා ඉන්නවා මිසක් කියන උපදේශ රකින්නේ නෑනේ. ඒ නිසා අටුවාචාන් වංශයකට නිගමනයක් දෙනවා මේ වචී සංඛාරවල යම් ප්‍රමාණයක හික්මීමක් ඇති කෙනෙකුට විතරයි සතිපට්ඨානෙ නැත්තම් චිත්ත භාවනා කරන්න පුළුවන් කියලා. ඒක සරුවච්චන් ආංශයේ මේ වේදනානුපස්සනා කොටසට යනකොට කියනවා මේ ආනාපාන සතිය කරන්න පුළුවන් වෙන්නේ සෑහෙන හිත දියුණු කරගත්ත කෙනෙකුට විතරයි. අනිකයි ආනාපාන සතිය කරනවායි කියලා කියන්නේ මයින්මක් අදිනවා වගේ දඟලනවා මිසක්කා තැම්පත් කිරීමක් දන්නේ ඒක නිසා ආසම්පජානස මුත්තස්සතිස නාහම් භික්කවේ ආනාපාන සති සමාධින් වදාමි කියලා තියෙනවා. මානි මනාකොට පිටුන ලද 100ක් නැති සම්පජඤ්ඤේ නැති කෙනෙකුට ආනාපාන සතියෙන් සමාධියක් ගන්න බෑ. එයා මයින් සමාධියන වගේ ඇද ඇද ඉන්නේ. ඒක සංසිඳීගෙන එනකොට ඒකට පෝෂණය කරන්න නම් විතක්ක ਵਿਚාර දෙකට පලාතට එන්න දෙන්න එපා. මනින්ට ගිරන්න යන්න එපා. ජජ්මන්ටල් වෙන්න එපා. මේ යන දේ හරි. විසක උපදවන්න එපා. අන්‍ය විහිද වෙන්න එපා. අන්නේ වචී සංඛාර කියන එක වචී ඉන්ජන කියන එක අද සමාජයක ජීවත් වෙනකොට ගණ්ඩ බැරි කලුනික වගේ දෙයක්. නමුත් අපි හරි කැමැති සමාජගත වෙන්න අපි අකමැති හුදකලා වෙන්න. දරුවෝ හදන්නේ, නායකයෝ හදන්නේ, ඔක්කොමලා කරන්නේ මේ සෙනග මැදට ගිහිල්ලා අයියා වෙන්න. නැත්නම් අක්කා වෙන්න. තනි වුණාම එහෙමකක් නැහැ. අපිට බයක් තියෙනවා කතා කරන්න කවුරුත් නැත්තම් මනුස්ස කනාවක් ඇහෙන්නේ නැත්තම් මහා පාළු ගතියක්. ඉතින් ඒක නිසා එහෙම කෙනෙකුට ආනාපාන සතියෙන් වැඩක් ගන්න බෑ කියලා බුදුජානකසේ සඳහන් කරනවා පළවෙනි චතුස්කේදී නෙවෙයි මේක මතක් කරන්නේ. දෙවෙනි චතුස්කේදී. ඒකට වචී සංකාරයෙන් සඳහන් කරන්නේ වචී ඉන්ජන සඳහන් කරන්නේ. ඒ මොකද එහෙම සඳහා එහෙම හිතන මිනිස්සෙයින්ද, සැක කරන මිනිස්සෙයින්ද, වාද කරන මිනිස්සෙයින්ද භාවනා කියලා දෙන්න බෑ. හරියට පිටලෑල්ලක් උඩ බුදියන්න බැරුවා වගේ. ඉතින් ඒක නිසා අද භාවනා කරන්න එන හුඟ දෙනෙක් ඔන්න පිස්සු කෙලින අය තමයි එන්නේ. ඒගොල්ලෝ වැඩේම මේ තමන්ගේ කරන භාවනාව පිළිබඳව විනිශ්චය කරනවා. එහෙම නැත්නම් සැක කරනවා. එහෙම නැත්නම් ඒක ඒකදෝ මේකදෝ කියලා සැක කරනවා. ඉතින් සාමාන්‍ය ශ්‍රද්ධාව තියෙන එකනට ඒක දෙයක් නෑ ගුරුහාමුදුරුවෝ කිව්වා මම කරා. මෙයාට බෑ. එතකොට වෙන්නේ මොකද්ද? අර හැතපෙන විචක්ක ਵਿਚාර දෙක ඇවිස්සෙනවා. එහෙම නැත්නම් චිත්ත වචී සංකාර පස්සම්බනේ වෙනුවට එයා අවශ්‍යන එක තමයි කරන්නේ. ඉතින් මගේ ජීවිතේ ගොඩාක් කල් ගත වෙලා තියෙන කමඨාන් සුද්ධ කරන්නේ. ඒ නිසා මම ගොඩාක් කමඨාන් වාසවලට අහුම්කම් දීලා තියෙනවා. භාවනා හොඳට යනවා. ජීවිතේ මල් විහිං බල්. ඡායක සැක කරන. ඒක ඉවරලා මම වෙන කෙනකින් අහන්න ආදරනවා. මේ බුධයනින කොටේ අර බුධයනින් ඉඳීපන්. නිදා ගන්න බබාට එහෙම නිදා ගන්න අරපන්. ඒක කරන්නේ. එහෙම කරලා නිවන් දකින්න පුළුවන්ද? හුස්ම දිහා බලන් නිවන් දකින්න පුළුවන්ද? මේ නිකන් ඉන්න එක භාවනාවද? ප්‍රතික්‍රියා නොකරන එක භාවනාවද? කන්ටෙම්ප්ලේෂන් නේද කරන්න ඕනේ? මෙඩිටේෂන් වෙනුවට කියලා එයා හිතන්න පටන් ගන්නවා. ඉතින් එහෙම කට්ටියට ආනාපානෙ දිරුවට ආනාපාන සති සමාධියක් එන්නේ නැහැ කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඇත්තට මම මේ වටවලල්ලේ අඬ ගහන ගියේ කාය ඉන්ජන, වචී ඉන්ජන, චිත්ත නැත්තම් මනෝ ඉන්ජන කියන එක අපි තේරුම් ගන්න. ඇත්තටම ඉන්ජන කියන වචනේ ගොඩාක් සම්බන්ධ වෙන්නේ මනසත් එක්ක තමයි. හැබැයි ඊට ඉස්සර තියෙන කය නලියන ගතිය තැම්පත් වෙන්න වෙනවා. වචන දොඩමළු වෙන ගතිය තැම්පත් කරන්න වෙනවා. ඒවට කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා සඳහන් වෙනවා. කාය සංකාර කියන්නේ ආස්වාද ප්‍රසවාසය. වචී සංකාර කියලා කියන්නේ චක්ක විචාර දෙක. චිත්ත සංකාර කියලා කියන්නේ සංඥා වේදනා දෙක. ඉතින් මේවායි සංසිඳීම ඇති වුණාට පස්සේ තමයි එයාට ඒ විපස්සනාට සුසු මානසිකත්වයක් එහෙම නැත්නම් tempatකමක් තලතුණකමක් හටගන්නේ. ඒක වයස නෙවෙයි වයසට ඇති වෙනකුත් තියෙනවා මේකේ. නැත්නම් ඊට වැඩිය මේ කෙනා පෙරපින් කරපු සත්පුරුෂයන් ඇසුරු කරන යෝනිසමස්කාරයේ තියෙන පින් ඇති බිමක ඉන්න කෙනෙක් නම් මෙයාට ලැබෙන්න ඕනේ ආදර්ශයේ භාවනා මධ්‍යස්ථාන ඕකට. මෙතන වෙන්න ඕනේ මේ tempatකම එනකොට tempatකමට අනුග්‍රහ කරන්න. පවන් සලන්න. අවසන් දෙපා. ඒ අපරාධ දෙකක් තියෙනවා. එකක් තමයි තමන් ගමන් විසින් අවසලන. ඊළඟ තනිකන් දෝෂේ තියෙන කට්ටිය. කලු කුමාර දිෂ්ටි කියනවා. තනිකන් දෝෂේ කියනවා අපි තොවිල් නටනවා. අනිත් එක අනික් අය ආමන්ත්‍රණය කරනවා. භයානක අකුසලයක්. මේ හිත තැම්පත් කරන එන කෙනාට මෙයාගේ පාළුව නැතිකරන්න වරෙන් මචං මහමුදේ නාණ්ඩයන්ට කියනවා නම් මෙයා කියන්නේ අහිංසක වෙන්න පුළුවන් තනිකන් දෝෂෙට. නේද? අර මිනිස්සේ යන්තම් ගැට ගහගෙන යන වෙලාවේ මේ වගේ කරදර කර. ඒ නිසා සමස්තයක් වශයෙන් කියනවා කාවුරුත් කාටවත් කතා කරන්න එපා. විශේෂයෙන්ම කාගරි ප්‍රශ්නට උත්තර දෙන්න යන්න එපා. ඒ ආසමාන වැරද්දක් කරන්න. නමුත් 2 කියලා බුරුම් භාෂාවෙන් හැමතැනම ගහලා තියෙනවා මේ පණ්ඩිතාරාමපුර කතාව කෙටි කරන්නයි කියන්නේ. මේක දැරේ නැත කිව්වොත් පිස්සු හැදෙනවා. කතා කරන්න ඕන නම් අදාළ දේ කතා කරන්න. පසුබිමට සාපේක්ෂව කතා කරන්න. එකකින් පටන් අරගෙන වැල්වට අරන් යන්න එපා. එතකොට කය නලියන්න පටන් ගන්නවා. එතකොට හිත ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ කාය ඉන්ජන, වචී ඉන්ජන, චිත්තම තමනෝ ඉන්ජන කියන එකේ මේ ඉන්ජන චංචල කම්පන ප්‍රපංචන කියන ටික පටිසම්භිදා මාර්ගය බොහොම ලස්සනට පෙන්නලා දීලා තියෙනවා. ඉතින් මේ මහාශී භාවනා ක්‍රමය ලංකාවට එනකොට එතකොට ලංකාවේ බුද්ධාම බාහිරින් හිටපු සාධන බාහිර දාරකාරී කියාගෙන ඉන්න පචකෙලින කට්ටිය මේ මහාශී ක්‍රම විවේචනය කරා. කිව්වා මේ භාවනා කරනකොට අතපය විශ්ින ගතියකට වගේ එනවා ගැස්සිලා නතර වෙන ගතියක් එනවා පැද්දෙන්න වටන් අර ගන්නවා ඒ වගේ දේවල් එනකොට ඒක කිව්වා ස්නායු පද්ධතිය හානි වෙලා තමයි මේක ඉන්නේ මෙහෙම දෙයක් නැහැ කියලා නමුත් භාවනා කරනකොට අර නටනට හිටපු කය ඉන්ජන නතර වීගෙන එනකොට ඒ පැයක් තුල ඔක්කොම සිද්ධ වෙන්න බෑ. නිසා කය Tamanට ඕන ව්‍යායාම ටික කරන්න පටන් අරගන්නවා. කය පැද්දෙන්න පටන් ගන්නවා. මං කියන්නේ පැද්දෙන්න එපා අද බණ ඇහුවයි කියලා. ඉස්සරහට පස්සට එහාට මෙහාට ඉව නැත්තම් කරකවාගෙන යන ගතියක් තියෙනවා. ඉතින් අතපය විශ්ේන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකෝට මේ යෝගාවචරයට උනත් එහෙම නැත්තම් ওই මහකීක මේ විවේචන කරපු හාමුදුරුවෝ වගේ ඒක විඳ බෑ කියලා කියනවා. ඒ කියන්නේ කය මගේ. ඒක හෙල්ලෙන්නේ නැතුව තියෙන්න ඕනේ කියලා. එල්ලෙන්නේ නැතිව තියෙන එක තියරටිකලි ඇත්ත තමයි. නමුත් මේ තැම්පත් වෙනකොට සෙලීවීම් වගයක් එනවා. ඒවා මේ සයිකොලොජිකල් වුන්ස් ඉස්මතු වෙලා සුව සේවාවක්. ඒක වෙන් උනාට කමක් නෑ කරන්න එපා. මේක ලක්ෂයක් ඉවර තේරෙන්නේ නෑ. ඒක උනාට කමක් නෑ. ඒකේ භාවනාවෙන් එන්නේ මේ කරන්න එපා. ඉතින් ඒක හරි අමාරුයි. අමාරුවක් කරන්න වෙනවා. එනිසා එකම උපදේශයේ සීසරයක් දෙන්න වෙනවා. භාවනාදී නලියන්න එපා. කය නලියනවා නම් ඒක බොඩි නොලෙජ් එක කියලා හිතලා ඒ නලියන දිහා බලන්න මේක මම නෙවෙයි. මගේ නෙවෙයි. මගේ ආත්මේ නෙවෙයි. ඒ වගේම වචන සමහර වෙලාවට පිට වෙන්න හදන තරමට වචන ඇතුලේ ප්‍රොසෙස් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඇවිල්ලි වල සමහරට එක පාට වචනිකුත් කියවිලා යනවා කිසිම අදාළතාවයක් නැහැ. මේ අර සුව වෙන ලකුණු. පිස්සු නෙවෙයි. ඉතින් අන්නේව්ව භාවනා කරනකොට මතුවෙනවයි කියලා ප්‍රධාන වශයෙන් මහසිසාඩු විවේචනය කරා මේක ස්නායු පද්ධතිය වෙනස් කරන වායෝ ධාතුව කම්පණය කරන දෙයක් ඒ නිසා මේ භාවනා කරන්න එපයි කියලා. ඒ මුලටම දීලා ඒ භාවනා කරපගෙන තමයි අපේ මහතර අපේ ලොකු ස්වාමීන් වහන්සේ, දේරුකාණී චන්දවිණු ස්වාමීන් වහන්සේ එතකොට පුවප්පිටියේ අපේ කඳුබඩ පටන් ගත්ත ස්වාමීන් වහන්සේ ගල්දුවේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ අතහැරලා ගියා. මේගොල්ල දැක්ක මේ භාවනා කරනකොට මේ කය 아무තු විදියට ප්‍රතික්‍රියා කරනවා කිය. බුරුමාමතු ගණන් ගන්නෑ. එයා කියන්නේ ඒ චේජි තමයි සතිය පාත්තන්නේ කියලා. ලංකාවේ ලිව ජාත්‍යන්තර මේ බෞද්ධ සංගරාවලට මේ පිස්සු ක්‍රමයක් ඇවිල්ලා තියෙනවා ලංකාවට බලහිනකොට පේනවා මේ යෝගාවචරෝ නලියනවා ඒ නිසා මේ භාවනා ක්‍රමය වැරදි කියලා. ඊපස්සේ මහසි සාදු සංස උත්තර දුන්නා. උත්තර දුන්නට මම මුළු පොතම කියෙව්වා. ඒ ලිපි ගන්න දිනෝ මාජිසාරි සාංශකව මට ඇත්තටම ලියන්න වෙලාවක් නැහැ. ඥානෝත්තර කියලා සාංශ තමකට දීලා ඒ සාංශ තමයි ලිව්වේ. එතකොට කියන්න තියෙන්නේ ඒ පොතේ ඒකච්චර සඳහන් වෙලා තිබුණේ නැහැ. සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ පරිසම්පදා මාර්ගයේ දේශනා කරනවා ආස්වාසයේ හිත හසුරවන්නේ මේ හිත යොදා භාවනා කරන කෙනාගේ හිත ප්‍රස්වාසයේ කෙරේ විසිර ගියොත් ඉංජති චංචති ඉංජති කම්පති චලති කියලා සඳහන් කරනවා. ඒකට හිත එක පාට ගැස්සෙනවා. හරියට තනි පීල්ල කෝච්චි පාරේ යන මනුස්සය වැටුණා වගේ. අපි හිත යොදලා තියෙන ආනපානෙ. දැන් ආස්වාසය කියන්නේ හිත ප්‍රස්වාසයේ දිහා බලනවා. එතකොට ගැස්සීමක් ඇති වෙනවා. අපේ හිත සද්දයකට යනවා. අපේ හිත වේදනාවකට යනවා. අපේ හිත හිතවිල්ලකට යනවා. මේ ආස්වාසේ මෙහෙවන හිත එක පාරටම ඇතුලේ ඉන්ජිනේර් කම්පනියක් චංචලයක් එනවා. ඒක සාරිපුත්‍ර සාන්තිය ලියලා තියෙනවා ඒ ආනාපාන සති චක්‍ර කරකවනවා කරකැවිල්ලක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මුළු විශේෂේෂ්ඨ කිසිම තැනක ඒ විෂය 100%ක්ම හදාරලා ලේඛනගත කරපු ඒ වගේ රචනයක් කොහොක්වත් හොයන්නේ නැහැ. ආනාපානේ සම්බන්ධයෙන් වෙන්න පුළුවන් හරි දේ වැරදි දේ සේරම ලියලා මේ මේ දේවල් කිරුවොත් ඉංජති චංචති කම්පති චලති මේ මේ දේවල් කෙරුවොත් තුලං අදින්න තැනකපත් වෙන පහන් දැල්ල වගේ හිත ආනපන තමයි තියෙන්නේ සතියක් තියෙනවා. එහෙම හිතෙන. ඒකට කියනවා ආනෙන්ජ කියලා. ඉන්ජන නෑ. ඉතින් ඒක තමයි අපි දැනගන්නේ මෙච්චර කම්පන චංචල ලෝකේ අපි ගිහිල්ලා විනාඩි 10ක් 15ක් භාවනා කරනකොට එහෙම වැනි වැනි තිබුණ පහන් දැල්ල සමහරවිට කෙලින්ම කෙලින් හිටිනවා. ඒ කියන්නේ බුලන් නැති තැනකපත් වෙනවා වගේ චිවිණියක් දැම්මා වගේ. ආන එතකොට තේරෙනවා මේ ආනෙන්ජ ක්‍රමයක් අපේ හිතේම තියෙනවා. හැබැයි සමහරු බයයි ඒකට. එතන ක්ලේශ මාර්ග කියලා කියන්නේ අන්‍යයට. එහෙම නැත්නම් අபிසංකාර මාර්ග කියන්නේ මාර්ය ඒ වෙනුවට ජප මන්ත්‍රයක් දෙනවා කියපන් කියලා. එහෙම නැත්නම් බුද්ධානුසුතිය වඩපන් කියනවා කියලා අර මනුස්සයගේ ට්‍රක් මාරු කරනවා. ඉතින් ඒක සමහරු ආචාර්යවරු කුසි ගන්නනවා. කමක් නැහැ පිස්සු හදාගන්නට වැඩිය ඒ වගේ දෙයකින් බේරගත්තට කමක් නැහැ. නමුත් එයාට කියන්න තියෙන ඔබට තියෙන පුතේ හයියක්, ඔබට තියෙන පුතේ පිටකොන්දක්, ඔබට තියෙන පුතේ පෞෂත්වයක් ඔය වෙලාවට හේම තැම්පත් වෙන්න එපා එක චිත්තක්ෂණයකට. මේ ඉන්ජින නැති තැනට යනකොට ඒකට අනුග්‍රහ කරපන්. බුදිය ගන්න බබාට බුදිය ගන්න දරපන්. බුදිය ගන්න කොටියට බුදිය ගන්න දරපන්. එහෙම දෙයක් උගන්වන සාහිත්‍යයක් හෝ විෂයක් හෝ මුළු ලෝකේ අධ්‍යාපන ශාස්ත්‍රය තියෙනවද කියලා බලන්න. මුළු අධ්‍යාපන ශාස්ත්‍රයම කරන්නේ මේ පුංචි දරුවෝ ගෙනියලා මොනවාට හරි මොනවා හරි උගන්වලා පිස්සු කෙලවන එකනේ. ඉගෙන ගන්න එක පාත් උගන්වන එක ලොක්කා. ඇත්තටම ඔක අනිත් පැත්ත තියෙන්නේ. ඉතින් මම මේ ළඟදිත් ඇත්තට හොඳ කුරු මණ්ඩලයක් ආවා ළමයි ටිකක් අඳ ගහගෙන අපිට සතිපාසල කරා ඉතින් ඉස්සලා දවසේ ආවා කක්ක බෙට් කක්ක බෙට්ටා සතිපාසලටත් බයිනෝ ළමයින්ට මේව කරන්න දෙන්නෙත් නැහැ මොනවට මේවා කරන්න හැරි මිල ගෑ ගැහුවා අම්බෝ අමාරුවෙන් කාය වචී සංකාර බේරගෙන ජීවත් වුණා තමයි දෙකක් කියන්නේ හිතුණා හොඳ නෑනේ නැත්නම් පහුවෙන් දැයකට මම අර කට්ටියට කිව්වා මේ අපේ ගුරුතුමා තාමත්යයි ඉස්කෝලේ කියලා ලස්සන කවියක් තියෙන ඉස්කෝලේ යන්නේ මොකටද පඩි ගන්න ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ. ළමන්ට පඩිය නැහැ. අද ගුරුවරු පඩියට කහින જાතියක්. ඒකේ සංඝයාත් පඩියට කහිනවා. මුන් වාල්ලු. මුන් දාශයෝ. කවුදෝ ගෙනත් දීව පොතක් අර පොඩි උඩ පචපච ගාලා කියලා දෙනවා. මාත් එimhe අවුරුදු මම හිතන්නේ මම හිතන්නේ 5 වෙනි අවුරුද්දේ ඉඳලා 30 ගාණක් යනකම් මාත් ඉගෙන ගත්තා. මට තේරෙනවා මේ එක යකේ කත ගාපු දෙයක් උගන්වන්නේ නැහැ නේ. අර පොතේ තියෙන එක මෙහාට වක් කරනවා. ඉතින් මේ වැඩේ එහෙම නැත්නම් මේ සංසිඳ වීම සඳහා යන වැඩේ. ඒකටත් අපි කියන්නේ ඉගෙන ගන්නවා කියලා තමයි. ශික්ෂණය කියලා තමයි. හැබැයි මේක සීල ශික්ෂණය නෙවෙයි. මේකට කියන්නේ සමාධි ශික්ෂණය කියලා. tempat වෙන්න අවස්ථාව ආවනේ අන්න ඒකට පවන් සලපන්. ඒකට අනුග්‍රහ කරපන්. එතකොට මේ මහා ශික්‍රමයට විරුද්ධව කතා කරපු කෙනා වගේ භාවනා කරන මේ කම්පටි සංචල එනවයි කියන එක ස්වභාවිකයි මොකද එක සැරේ අර කම්පන වෙච්ච කයක් අකම්පන වෙනකොට අංජන ආනෙජ තත්ත්වයට යනකොට පොඩි පොඩි වෙනස්කම් කරනවා වචනේත් එහෙම වෙනවා හිතෙත් එහෙම වෙනවා ඉතින් ඒක සාරිපුත්‍ර සාංශේ අපි අවුරුදු 2600කට පස්සේ බේරලා තියෙනවා මේ හිත ආස්වාසේ මෙහෙවන්නේ ප්‍රස්වාසයේ කෙරේ විසී ගියේද ඉංජති කම්පති චංචති පපංචති කියලා ඉතින් මේක ප්‍රපංච කරන්නත් එපා ප්‍රපංච කරනවා කියන්නේ මේක ගැන මේ වාචාල වෙන එක. මේ හැටි. ඒක එහෙම වார்த்தාවට දැම්මනම් භාවනා කරපු ගුරුවරයෙක් නම් දන්නවා මෙයා වෙච්ච දේ වෙච්ච හැටියට කියනවායි කියලා. හෙල්ලුනේ නැහැ කියලා කියනවා නම් ඒකත් බොරුවක්. හෙල්ලෙන දෙයට අනුග්‍රහ කරා නම් ඒක ක්ලේශ මායයක්. වෙච්ච දේ වෙච්ච හැටියට ලියන්න ඕන. ඒක කොච්චර දිනු යෝගාවචර වුණත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඉන්ජන කම්පන චංචල මේ විදිහට හසුරුවාගත්ත බුදුරජාණන් වහන්සේට මේ කළු ගලක් පැලුවයි කියලා එහෙම නැත්නම් ගිජුකුඩ පබ්බතේ පැලුවයි කියලා ඇතුලේ සැලෙන්නේ නැහැ. මොකද මේ ශේෂ්ත්‍රය හදාarලා තියෙන්නේ. ඉතින් ඒක නිසා හරියට මිනිස්සු කියනවා දැන් තුන්වෙනි ලෝක යුද්ධයට හොඳටම ලෑස්තියි. අරගොල්ලේ පැත්තෙන් න්‍යෂ්ටිකාවුද තියාන පොම්බරා මේ පැත්තෙන් මිසයිල් තියාන ක්‍රූස් මිසයිල් තියාන පොම්බරා සැලියව සැලියව සැලියව කියලා අපේ දේශපාලනඥයෝ අපිව බය කරන්න හදනවා. කොරෝනා එනවා ඕන් දුවපල්ලා ඔක්කොම මැරෙනවා. ඔන්න ඇන්ත්‍රැක්ස් එනවා. ඔන්න චිකන් ගුන්ණ්‍යා එනවා. එන්න බර්ඩ් ෆ්ලූ එනවා. එවන්න හිතාගෙන ඉපො චිකන් මේ මංකි ෆ්ලූ එකේ ගේන්න බැරි වුණා. ඔය අරගලේ නිසා. අපේ මිනිසුන්ට හිතගෙන බඩ යනවා. ඒ කියන්නේ රජේ බොරු කියන්නේ නැහැ කියලා කියන්නේ රජේ වච කියනවා අපි බොරුවට කිව්වේ කියලා. ඇමරිකාවේ ඒ කොරෝනා වෛරස් එක පිළිබඳව කටයුතු කරපු රජයට වගේ තු ප්‍රධාන නිලධාරියට කිව්වා මේක උඹ ඇති කෙරුවේ ලැබ් එකකින් ගෙනාවේ උඹලා තමයි මේක හැදුවේ උඹලා දැනගෙන හිටියා මේක බොරුවක් කියලා බරගාන මලා. ඒක නෑ නෑ මං විතරක් නෙවෙයි අපි කට්ටියක්මනේ කෙරුවේ ඒ ලැබ් එක කෙරුවේ අපි මේ එහෙම දෙයක් ආවොත් මේ ඉමුනිටි එක හදාගන්න බැලුවේ ලැබ් ලීක් කියන කතාව නම් ටිකක් ඇත්ත තමයි කියලා අන්තිමට මනුස්සයා ඉල්ලලස් වුණා. ඒකට වෙන්න තියෙන හානිය වෙලා ඉවරයි. රටවල් බර ගාන කාර්තික කඩ වැටලා මොකද මිනිස්සු ප්‍රවෘත්ති අදහනවා. ඇන්ත්‍රැක්ස් වලට වැඩිය කොරෝනා වලට වැඩිය. මේ ප්‍රවෘත්ති වලින් තමයි මැරෙන්නේ. ඊදාසම් නිවුස් වල දානවා අපි ඒකට ඕස්ට්‍රේලියාවෙන් ඉඳලා ලංකාවට එනවා. ඔක්කොම මොහොර බැඳගෙන. මම ඒකට කැමති වුණේ නැහැ. මේ ෆොටෝ එකේ පෙන්නවා යාප්ලේන් එකකින් ඇවිල්ලා යාපෝට් එකට ගිහලා එහෙම වැටලා මෑරුවා. අම්මෝ පච. මටත් කොරෝනා හැදුනා. ඊම දෙයක් වෙන්නේ නැහැ. කොරෝනා කියලා විශේෂ රෝග ලක්ෂණයක් නැහැ. කොරෝනා කියලා බේදකුත් නැහැ. මේ සාමාන්‍ය කැසකින් විස තමයි තියෙන්නේ. මේක කොරෝනා කියලා හිතුවනම් ගූ බය උනේ හාමුදුරුවෝ ටික. සාමාන්‍ය ගියෝ කොන දැන් නැහැ. ඔය ගැට ගහගෙන යන ගමන රස්සාවට ගියා. හාමුදුරු කෙනෙකුට කොරෝනා කියලා හැදුනොත් එහෙම ළඟ ඉන්න හාමුදුරුවෝ සේරම දුවනවා එහා වැටිමුත් එහා පැත්තට. අර හාමුදුරුවෝ ගියෝයි ගූ කාගෙන අඬා වැටලා කියනවා බලන්න බුදු සාමිනේ දරන්න බෑ දුකානේ අනේ මාව ගෙනිලා ස්පිතාලෙට යන්නේ කියලා ගියෝ හාමුදුරන්ට පිළිච්චියේ. අනේ ස්වාමීන් වහන්සේ එච්චර බය වෙන්න එපා මේක ඔක්කොමලා කොරෝනා ඉන්න කට්ටිය මම මේක හැමදාම වැඩ එහෙම ඒ කියන්නේ බෑනේ ආහත්වෝ බලන්නකෝ පොඩි ප්‍රවෘත්ති වල කියන කතාව පොඩ්ඩක් ගෑවුනොත් එහෙම ඉවරයි ඈ ඉති හිටියත් එක මැරලානේ ජීවත් වෙන්නේ කොහොම ජීවත් වෙලා වැඩක් තියනවද UN එක පවා පිළිගන්නේ WHO එක පවා පිළිගන්නවා Tamanta ආත්ම විශ්වාසය තියෙනවා නම් කොරෝනා හැදෙන්නේ නැහැ ඒක 13 වෙනි කාරණාවට දාලා තියෙනවා ඉස්සල්ලාම මුඛ වඩම් පවත් ගන්න ඕනේ ඊට පස්සේ අත් දෙකට මේ මෙව්ව දාන්න ඕනේ අනම් මනම් උන්ගේ බඩු ටික විකුණගෙන ඉවරලා කියනවා ආත්ම විශ්වාසය අත්‍යවශ්‍යයි ඔය මොනවද දැම්මත් ආත්ම විශ්වාසය නැත්තම් අපේ ඉමුනිටි එක බහිනවා චිත්ත ශක්තිය වැටෙනවා ලෙඩ වෙනවා ඉතින් මේක කිව්වොත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වහන්න වෙනවා. මොකද ඒකෙන්නේ ලෙඩ දාන දාන හරියක් දාන්නේ නැද? රජයේ වෛද්‍ය දෙපාර්තමේන්තුව තමයි දාන හදියක් ලෙඩ දාන්නේ. ඒකල උන් පඩි වැඩි කර ගන්න ඕන නම් ඔක්කොම සික්ලිව් දාලා නිවාඩු වෙනවා. ඉතින් දොස්තර ලිව්වට පස්සේ දොස්තර සික්ුණයි කියලා මොකද කියන්නේ නැහැ කියලා. බර ගානක් ස්පිරිතාල වාට්ටුවේ මිසු මැරලා යනවා. අද ස්පිරිතාල වලින් විතර ලෙඩ බෝ කරන්නේ වෙන කොහෙවත් ගුබ්බෑමකවත් නැහැ. ස්පිරිතාල කියන්නේ ලෙඩ බෝ කරන තැන. ඒ මොකද කිසිම තැනක ස්පිරිතාලයක සතිය උගන්වනවාද කියලා බලන්න. ඒව කතා කරන්න දෙන්න එපා. ඒවා වෛද්‍ය විද්‍යාවට විරුද්ධයි. එංගලන්තයේ පාර්ලිමේන්තුවේදී අහනවා මිනිස්සු මේ තරම් නොමිලේ සෞඛ්‍ය හදන ඒ කියන්නේ හිත කය දෙකම ශක්තිමත් කරන මේ සතිය වගේ දෙයක් මෙච්චරව ප්‍රසිද්ධව තියෙද්දී ඇයි අපේ සාමිවරයා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව බාර අරගෙන තියෙන එක නා මේක ස්පිතාලට හඳුලා දෙන්නේ නැත්තේ. ඉතාලම දක්ෂ විශ්ව කරලා කියනවා මට හිතා ගන්න පුළුවන් මේ බේත් හදන කම්පැනි එකට කැමති නැහැ. මොකද සතිය වැඩිවට විකුණන්න දෙයක් නැහැ නේ. ඒ නිසා මුළු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවම දුවන්නේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකෙන්නේ. මේ නිසා නොදීම පිළිබඳව මට හිතා ගන්න පුළුවන් කියලා. ඒක අපිට ඇමරිකාවෙන් හරි එංගලන්තයෙන් ඉගෙන ගන්න දෙයක් නෙවෙයි බුදුරජාණන්සේ කියනෝනේ ඒ කායනෝ අයම් බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. ඒ කායන මාර්ගයේ තියෙන්නේ. අපිට මේ වගේ තැනකට ඇවිල්ලා බණ භාවනා කරන මිසක්කා ඔක කවදාකවත් රේඩියෝ එක ඇහින්නේ නැහෙනි. සෞඛ්‍යංශයට ඇහින්නේ නැහෙනි. ආර්ථික විද්‍යාවට ඇහින්නේ නැහෙනි. දේශපාලනට ඇහෙන්නේ නැහැ නේ. මොකද කිව්වොත් ওই පච ටික කියලා ගැට ගහ ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකයි බුදුසසු කියන්නේ උඹ ගලපලන්න ඉස්සෙල්ලා ගොයියෝ මම මේ ඉන්ජින ටික නතර කරලා තියෙන්නේ. ඉතින් ඕක නෙමෙයි විභාර පර්වතේ පුපුරවපන්. විජ්ජකෝටේ පුපුරවපන්. මම සැලෙන්නේ නැහැ. ඉතින් එහෙව් බුදවරු හතර දෙනෙක් දරා හිටව මහ පොළව පටවි බල සුන්දරී කියලා ඔයගොල්ලෝ හැන්දෑවට හැමදාම මේ පිටිට කියනවා. පෘථිවි තලයේ මතකයි මේ පොළොව පදනම් කරන බුදුරු හතර දිනක් පහළ වෙලා තියෙනවා. මත්තර මෛත්‍රී බුදුහමරොත් පහළ වෙනවා. ඒ පොළොව දන්නේ මේ සැලෙන, ලෙලෙන මේ කක්කා ගිහි එහෙම නැත්නම් කියන පුතජන මිනිසුන්ට වඩා අන්නර නොසැලෙන මනසක් ඇති කරගත්ත බුදුහාමුදුරුවෝ දකිනවා. ඉතින් ඒක අර කියන ආතෙන් එහා පැත්තේ ඉන්න බුදුහාමුදුරුවෝ නෙවෙයි. අපි අර භාවනා කරන වෙලාවක යම් වෙලාවක අපිට තේරෙනවා මේ කය නිකන් මැටි බුද්දෙක් තිබ්බා වාගේ තියන්න පුළුවන් වෙලාවක් එනවනේ. ඒ වගේම මගේ හිත දොඩමළු වෙන්නේ නැහැ. සැක කරන්නේ නැතුව අනේ මට එක හුස්මක් දකින්න හම්බුණා. ඒලා අඩු ගන්න කතා කරන්නේ නැහෙනි. අඩු ගන්න ඒලා සතෙක් මැරෙන්නේ නැහෙනි. අඩු වෙලා ඒ වෙලාවට සොරකමක් වෙන්නේ නැහෙනි. අඩු ගන්න මේ වෙලාවට කාමීත්‍යාචාරයක් වෙන්නේ නැහෙනි. මේ හුස්ම දකින්න හැම වෙලාවෙම 100ට 100ක්ම සීලෙනේ. ඒක මම දන්නවනේ. ඕගන අය මොනවද වාද කරන්නේ? කියලා තමන්ගේ ඒ ඇතිවෙච්ච චිත්තක්ෂණය අපි කියන ක්ෂණ සම්පත්තිය කියලා මේ ක්ෂණ සම්පත්තියට සමාදන් වෙන්න පුළුවන් නම් එතන ඒ වෙලාවේ මම බුදු තමයි. ආයි කවුරුත් ඇවිල්ලා මට ඔට්නු බලන් දන්න වජිරාසන හදන්න ඕනේ නැහැ. අන්නේ චිත්තක්ෂණේ අනිකුත් කක්ක චිත්තක්ෂණ අතරින් වෙන් කරලා ගන්න බැරි නිසා තමයි අපිට පරිච්ඡින්න ඥානෙ නැහැ කියලා කියන්නේ. එහෙම චිත්තක්ෂණ හැම කෙනාලාම තියෙනවා. මුස්ලිම් මිනිස්සු ලාවත් තියෙනවා. අපි ගිහලා කතා කරනකොට මේ මිනිස්සු අපිත් එක්ක ෂෙයා කරනවා. ඒගොල්ලෝ ඉතින් අපිට කැප්පේ නැහැ මොකද අපි බුදුහාමරන් ගෝලුව නෙවෙයිනි කියලා. නමුත් වෙච්ච දේ කියනවා. ඒ නිසා භාවනා කරන කෙනාට බුදුරජාණන් වහන්සේට මහා විශාල ගලක් පැලලා මාර්යා බය කරන්න හැදුවා වගේ අපිත් මේ පුංචි පුංචි ගල් පැලෙන බොරු කියනවා. එව්වට සැලෙන සැලිල්ල නිසා තමයි මේ සෙල්ෆෝන් එකක් නැතුව ජීවත් වෙන්න බැරි. ඒකයි ටෙලිවිෂන් එකක් නැතුව ජීවත් වෙන්න බැරි. ඒකයි රේඩියෝ එකක් නැතුව ජීවත් වෙන්න බැරි. ඒ වගේ ඒකයි මේ කයිවාරු ගහන්න නැතුව ජීවත් වෙන්න බෑ. අපිට සෑහෙන පච ප්‍රමාණයක් ඕන දවසකට ආහාර දිරවන්න. මේ පච ප්‍රමාණය නැත්තම් ආහාර ඉන්ධන අපේ දැවෙන්නවත් අඩුයි. ඒ වගේම අපි ඇවිස්සෙනවත් අඩුයි. අපි අනුන් අවශ්‍යනවත් අඩුයි. ඒක තමයි තපස කියන්නේ. මම මේ දවස පුරාම නෙවෙයි මම මේ කතා කරන්නේ. යම් වෙලාවක එහෙම පස්සම්බනයක් සිද්ධ වෙනවා නම් කාය සංඛාරවල හරි චිත්ත සංඛාරවල හරි අනිකට අනුග්‍රහ කරන්න කවුරුත් අවශ්‍ය නැහැ. දෙවැන්නේ කදාල නැහැ. ඒකට බලපාන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි විතරයි. මොකද නොසැලීම නෝන්ජල්කමක් කියලා තමයි අපිට උගන්ලා තියෙන්නේ. සැලියව් උඩපැන බල්ලා සර්කස් කරපල්ලා අරග කරපල්ලා මේක කරපල්ලායි කියලා පිණුම් ගහනවා පෙන්නනවා. ඒකනේ ඔය YouTube එකේ තියෙන්නේ. ඒකනේ ජනමාධ්‍ය තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ මොකද්ද කරන්නේ අර tempat බුදු පිළිමයක tempat කරලා මොකද්ද කරලා තියෙන්නේ? මේක කනුවද්ද දන්නේ නැහැ. නැටි බුදුහාමුදුරුවෝ තමයි. හෙල්ලෙන්නේ නැහැ. හරි තරහයි උකට මේ හෙල්ලෙන කට්ටිය. බුදුන්සසී ඉන්න කාලේ කොණ්ඩඤ්ඤ කියලා හාමුදුර කෙනෙක් ගලක් උඩට ගිහිල්ලා භාවනා කරනකොට චිත්ත සංකාර සංසිද්ධුණා. සංඥා වේදනා සංසිඳුණා. එහෙම නැත්නම් සංඥා වේදේච නිරෝධයටපත් වුණා. පත්තල මේ ශාන්තිදා දවස් 7ක් මේ ගල උඩ ඉන්නවා. උපදීමේ දවස් 7යි ඉන්න පුළුවන්. මධ්‍යම රාත්‍රියේ හොඩු ගොඩක් ඇවිල්ලා හොරකගෙන ආපු බඩු ටික අර ගල උඩ ඉඳගෙන බෙදා ගන්නකොට මේ එකපාරටම වගේ ආරංචියක් ආව රාජපුරුෂෝ වටලන්න හදනවා කියලා. ඉතින් මේ හාමුදුරුවෝ ගලක් කියලා හිතාගෙන එතින්ට ඔක්කොම ගොඩ ගහලා කියලා ගියා. කණුවක හේතු කරලා යනවා වගේ. පොඩි දිව හරින්න හම්බුනේ නැහැ. රාජපුරුෂෝ එනකොට කොණ්ඩඤ්ඤ සාංශේ වටේට අර හොයන වස්තුව තියෙනවා. ඊට පස්සේ රජුරෝ ගාවට ගෙනිච්චට පස්සේ බලනකොට බඩුවස් කළ බලනකොට හාමුදුරු කෙනෙක්. පස්සේ බුදුජාන් වහන්සේට ගිහිල්ලා කිව්වා මේම අහු වුණා අතටම අහු වුණේ කියලා. ඊට පස්සේ මොකද්ද වෙලා තියෙන්නේ? වෙලා තියෙන වෙනම දෙයක්. මේ ශාංශේ මොනවා වුණත් මොනම දෙයකටත් හෙල්ලිලා නැහැ හොරු හිතුවේ කණුවක් කියලා. නිසා පස්සේ මේ ශාංශ කාණු කොණ්ඩඤ්ඤ කියලා නමක් වැටුණා. ඒ ස්වාමීන් වහන්සේ කවුරු මොනව නැතුවත් Tamange යකට මේ ඇවිල්ලා දේවල් හේතු කරත් දන්නේ අදාළ නැහැ. මොකද සංඥා වේදනා නැහැ. ඉතින් අපිට එහෙම ආවනම් අපි කියන්නේ ඩිමෙන්ෂියා ඇවිල්ලයි කියලා. ෂෝට් මෙමරි එක ගිහිල්ලයි කියලා. අල්සයිම ඇවිල්ලයි කියලා සයිකියාට්‍රිස්ලා ගාවට යනවා බලන්න පුදු වෙච්ච දේ භාවනා කරද්දී ඒ වෙලාවේ මොනවත් දැනුන්නේ නැහැ. කය දැනුන්නේත් නැහැ. වචන අධ්‍යයන විතක්ක ਵਿਚාර දැනෙන්නෙත් නැහැ. මොනවා වුණත් දන්නේ මම දැන් මොකද කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ කියලා අහනවා. ඒ වෙලාවේ මම යන්නේ ආයේ කොහොමද මම එක් ගෙනත් දාන්නේ කියලා අහනවා මේකට. මේ කියන විග්‍රහ මේ කියන අර්ථකථන දැන් අවුරුදු 30කට ඉස්සර 40කට ඉස්සර තිබුණේම නෑ ලංකාවේ. ලෝකෙම තිබුණේ නෑ. පොතේ නම් තිබුණා. නමුත් මේ නිස්සාරණවනේ හුඟක් මුල් තැන ගත්තා. මෙන්න මේ ටික හෙලි කරන්නේ ඊට පස්සේ තමයි මිනිස්සු භාවනා කරලා මේ සංසිඳ වීමක් පස්සම්බනයක් මේකේ තියෙන්නේ ඒ උපරිමේ තමයි ඔබට ඔබ නැති වෙන එක. හැඟීම නැති වෙනවා මම යෝ සංඥාව මම හෝ මගේ හෝ මගේ ආත්මය කියන සංඥාන කොතෙන්ද දෝ ගියා ආපහු ආවට පස්සේ ඔන්න ඇය කන දිවනාසේ කටබඩ තේරෙනවා අර වේලාවේදී සීමාවක් නැහැ විස්තර කරගන්න බෑ භාෂාවක් නැහැ ඒ දැනුම මම කියාගන්නත් බෑ. ඒක අපිට සාමාන්‍යයෙන් කියාගන්න පුළුවන් අපිට తాවකාලිකව හෝ සංඥා වේදනා නැති වෙච්ච වෙලාව. ඉතින් ඒ වෙලාවට උඟ දෙන සයිකියාට්‍රිස් කෙනෙක් ගාවට යනවා. අයියා පයි ඉන්ෂුරන්ස් වලට ගෙවලානේ තියෙන්නේ ගන්න වේග ගන්න තියෙන්නේ. අරුව මොකද කරන්නේ? සයිකඩෙලික් දෙනවා. ඊට අරකව මත් කළා දාලා කියන්නේ. බලනකොට සයිකියාට්‍රිස්නෝ සයිකඩෙලික් ගාලා තමයි බුදියන්නේ. පව්. බුදුන් ඉපදිච්ච බව දන්නේවත් නැහැ. උන්ගේ පොතක කොනකවත් නැහැ නේ මේක. හැබැයි සල්ලි ගන්න ලියන බිල ලියනකොට ලෙඩ වෙච්ච එක නෙවෙයි gedare උන්ගේ පර්ස් එක ඉවර වෙන්න ලියනවා. අනේ මේ නිකන් හම්බෙද මේ සතිය පුරුදු කරලා මේ ඉන්ජන කම්පන චංචල වලට පුරුදු කරලා එව්වා වශී කරගෙන එහෙම නැත්නම් මේ නොසලෙන මනසක් අෂ්ටලෝක ධර්මයේ කම්පන නොවන මනසක් ආනින්ජ මනසක් හදාගන්න ගියොත් ඇත්තටම පුංචි දරුවා උපදින්නේ ඔක්කොම කුසල් නැතුව අම්මල තාත්තලා අවුරුදු 5 ඉඳලා මේක විනාශ කරනවා. ඌට එකයි කරන්න පුළුවන් නේ අම්මට අපට වෛර කරන එක විතරයි. අදින් එක දරුවෙක්වත් නැහැ අම්මට අපට වෛර නොකරන. ගුරුවරුන්ට වෛර නොකරන. මොකද මේ අහිංසක දරුවෙක් අර බොක්කේ ඉඳලා එළියට ඇවිල්ලා මේ ලෝකයේත් එක්ක හඳුනා ගන්නට නටන දඟලන ලෝකයකට හෙළි වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒ ගානට මොව බෞතිස්ම කරලා හෝ බුද්ධ ආගමට අරගෙන හෝ ඉතින් උඩරට නටු බාදර නටු වුණා. නඩුන් දන්නේ නැතිකම නෙමෙයි තියෙන්නේ. උගේ ස්වභාවය තමයි තැම්පත් වෙලා ඉන්නේ කියලා. හය අතර තියෙන පටන් ගන්නතර පස්සේ අල්ල පංජල්ලි අප්පා පොඩ ගිහලා බලන්නකෝ නගරෙකට. පොඩ ගිහලා බලන්නකෝ සුපර් මාකට් එකට. මොකද්ද තියෙන නාඩගම කියලා. ඉතින් උන්ට සුපර් මාකට් එකේ තියෙන කාර් කිව්වොත් තව පොඩ්ඩකින් බෝම්බයක් ගන්නවා කියලා මුන් සීසීකට දුවනවානේ. ඊපස් තමයි පැණි දාවනේ. මෙන්න මෙහෙම දෙයක් වෙන්න තියෙනවා කියලා පුදු අම්මේ බය වෙන බැවිල මේ මැරෙන්නේ නැතු වෙන්නේ ඉන්න හදනවා වගේ. මේ ඔක්කොම රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් තන්පත් කරලා දෙයි වගේ. ගූ බය කියලා කියන්නේ මොකටද? සාමාන්‍ය බය නෙවෙයි ගූ බය. ඒ නිසා භාවනා කරනකොට මම ටික ටික ටික ටික කායට සාපේක්ෂව ජීවිතයට සාපේක්ෂව අපි කඩාගෙන කඩාගෙන යනකොට බුද්ධත්වයටපත් වෙනකොට නැත්නම් අපේ අමාමෑණි බුදු පියාණන් වහන්සේට මේ කනගාව ගලප්පු පුරලා යන සද්දයක් ආවත් කතා කරලා කියන පුතා උග නෙවෙයි මේ මා කන්ද පුපුරලා දාපන් මම සැලෙන්නේ නැහැ කියලා. ඒකට බුදුහාම නිකන් කන්දක් විතරයි. මැටි බුද්දෙක් විතරයි. කන් ඇෙන්නෙත් නැහැ, ඇස් පේන්නෙත් නැහැ. නිරෝධ සමාපත්තිය සමාධිචාම මැටි බුද්දත් එකයි බුදුනුත් එකයි. ඉතින් මොකටද මැටි බුද්දට වඳින්නේ කියනවා. වටින්නේ අම්මා බඳින්න වඳින්න වැලිය වලටයි, ගල් වලටයි, ගඩොල් වලටයි. ඒක නියෝජනය කරන්නේ මොකද්ද? අතරමහා දිශාවෙන් හුලකට හැලෙන්නේ නැහැ. උඹලා ඉස්සරහට ඇවිල්ලා මොන නාටකම් නැතුවත් තණ්හාරතිය ළඟ ඇවිල්ලා නැතුවත් නැහැ. අපිත් කවදාරි මැට්‍රික් වෙන්න ඕනේ අපි ඒ දේ කරන්නේ. ඉතින් ඒක අපි ලෝකේ සලකන්නේ මැට්ටා කියලා. නටනය තමයි දක්ෂයෝ කියලා කියන්නේ. ඉතින් බුදු දනසමේ කියන දේෙන් ආමන්ත්‍රණය කරන්නේ ක්ලේශ මාරයටද අபிසංකාර මාරටද දේවපුත්තුමාරයටද මච්චුමාරටද කියන එක ඒකේ පරාසයක් තියෙනවා. මේ ඉන්න ඔක්කොමලා මේවා බුද්ධ විඳලා කියනවා. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ මගෙන් ඈතයි මාතයා මගෙන් ඈතයි කියන එක නෙවෙයි තියෙන්නේ. මේ කොහොමරි ගලපගෙන මේකට අපි දැන් බැහැලා ඉන්නේ. ඒ නිසා මේ එක එකන දේවල් වලට සැලෙන ගතිය, ඉංජන ගතිය, චංචල ගතිය, කම්පල ගතිය, ළමා ගතියක් කියලා හිතාගෙන ළමා කියලා කියනට ඉපදිචි ගම් සුද්ධ පිරිසුදු බබා නෙවෙයි. මේ දේවල් වලට නොසැලෙන ගතිය තමයි බුද්ධ ශාසනයේ අවසානයේ තියෙන අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඉතින් අපේ ලෝකයේ ඒක නෝන්ජල්කමකට සලකලා තියෙනවා. ඒක නිසා කියනවා මේ අරණ්‍ය වාසී සංඝයාගෙන් සත්ත පහක වැඩක් නැහැ. මොනවත් කරන්නේ නැහැ. දඟලලා කියලා මොනවක්වත් කරන්නේ නැහැ නේ කියලා. ඒ අපි ගැන දන්නේ නැති කට්ටියම කියන්නේ. දන්න කට්ටිය දන්නවනම් අපි කියන ඕන කෙනෙකුට බයින්ද කියලා පිටියට කරලා පෙන්නන්නම් ওই තියෙන මතේ හොඳයි. අපි දන්නේ නැහැ කියලා තියෙන මතේ. නමුත් අපි බුද්ධ පුත්‍රයෝ. ඒ නිසා භාවනා කරන කට්ටිය දැනගන්න අපි මොකටද භාවනා කරන්න කියලා. ඊට පස්සේ භාවනා හරියනවා. මොකද භාවනා කියන්නේ ඇඟේ තියෙන එක. ඒ හරියට එල්ලට යොමු කරාට පස්සේ, තුවක්කුව එල්ල කරාට පස්සේ උණ්ඩේ දන්නවා යන්න ඉතින්ද. තව දෙවෙනි තැනට එල්ල වෙලා තියෙදි ට්‍රිගර් එක ගැස්සුවොත් ඒක යන්නේ ඉතින් තමයි. ඉස්සල්ලාම මේක එල්ල කරගන්න ඕන. සේෆ්ටි කැච් එක දාලා එල්ල කරලා ට්‍රයිපෝඩ් එක අකුඩ හරි අතේ හරි ඊට පස්සේ තමයි ට්‍රිගර් එක ගස්සන්නේ. ඔය ට්‍රිගර් එක ගස්සන ටිකටත් තුවක්කුව හෙල්ලෙනවා. ඉතින් මේක ලෝඩ් කරපු තුවක්කුවක් වගේ. 33000 කරන්ට් එක වගේ. හරියට ආරක්ෂා විධිවිධාන් නැතුව කෙරුවොත් අනතුරු වෙන්නේ ඉඳී තියෙනවා. ඒක අපි නෑ කියන්නේ. හැබැයි අනතුරු වෙන්නේ කායටයි ජීවිතයටයි විතරයි. නිසා කාය ජීවිත නිර්පේක්ෂව භාවනා කරනවා නම් මේ වගේ අනතුරුදායක තැනකදී අපිට අභීතව ඊට වැඩිය අභීත විදිහට යන්න පුළුවන් වෙනවා. ඒක තමයි පෞෂත්වය කියන්නේ. ඒ තමයි විසුද්ධිය කියලා කියන්නේ. ඒක තමයි අප්ලිස්මන්ට් එක කියලා කියන්නේ. ඉතින් ඔක්කොටම මේ වහින රැස්ස තුල මේ අප්ලිස්මන්ට් එක මේ ආර්ය භාවය තව තවත් හඳුනා ගන්න මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත කරනවා. තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා